හිතනව නෙවෙයි ඇති වෙන දේ පව මේ අත්දකින්න දේ බලමින් වම දකුණ පවත්වන එක තමයි සක්මන් කියන්නේ මේ මේ ගන්න ගැම්ම අනිවාර්යයෙන්ම සක්කලකට යනකොට කැඩෙනවා හැරෙනකොට අර ගැම්ම කැඩෙනවා ඒක මේ Tamange දෝෂයක් නෙවෙයි පරියන් සක්මනේ දෙන අභ්‍යාසයක් ඒ නිසා හැරෙන වෙලාවදිත් පුළුවන් තරම් වම දකුණ වශයෙන් හැරිලා ආපහු මේ පැත්තට යනවා මේ පැත්තට යනවා ඒක තමයි සක්මන් භාවනාවේ ඉතින් මම දන්නේ මම ඔය මෙහි ආපු යෝගාවචරය ඇසුරු කරනකොටයි යන්නේන කොටයි දකපු යෝගාවචරින්ගෙන් කවුරු හරි සක්මන් භාවනාවට උනන්දු ඇති වුණා නම් ඒ කියන්නේ හොඳ පහදෙලිම පිටිල් පිම්මකට ලැස්ස. ඉඳගෙන ගන්න මොන දෙයකවත් වැඩක් නැහැ. ඒක නැගිටිනකොට ඉවරයි. මොන සමාධියවත් මොන උඩ ගියත් මොන ආලෝකයක් හම්බුනත් ඉවරයි. පරිදි ලක්මනේදී හම් වෙන එක නම් ඒ වගේ ලේසි නෑ. ඒකයි සරුවත් සංසේ සඳහන් කරන්නේ චංකමාදිගතෝ සමාධි චිරක්කිචකෝ හෝති. සක්මණින් ගන්න ඇති අධිගම කරගන්න සමාජය බොහෝ කල් අල්ලනවා. හැබැයි අච්චර ගැඹුරට යන්නේ. ඒ නිසා සමාජයේ කෑදර කට්ටිය, කැහුල කට්ටිය මේකට කැමති. මේක සක්මණේ වැඩි ගෙදර ගෙනියන්න මොනක්වත් හම්බ වෙන්නේ නැහැ. කොච්චර සමාධිගත වුණත් ඒ සමාධිය ඇද්ද කරපු ගමන් ඉවරයි. මේ සම සක්මන ඇද්ද ඇරලමයි පටන් ගන්නේ. ඒ නිසා ඒක බොහෝම මේ yaadෙනවා ඊටත් වඩා වැදගත් දේ තමයි මේ සක්මන අන්තගතෝ සක්මනේ සත්‍ය පිහිටීම අල්ලගත්තොත් අර පොඩි එක 7යි 7යි කියලා යන්න වගේ එදිනෙදා වැඩවලට සතිය පිහිටීමට උගන්වන්නටත් ලේසි වැඩත් ලේසි. මොකද මේ සක්මන් මළුවක සක්මන් නොකරත් අපි ගෙදරදී තැනකින් තැනකට යනකොට එහෙම නැත්නම් ඊවිනිං වොක් එකට යනකොට එහෙම නැත්නම් කඩේක යනවා වගේ දෙයකට යනකොට උන සක්මනක් සක්මනක ලැබෙන ආනිසංසයේ විදියට නැවතිල්ල කරන්න පුළුවන්. දෙක මම මේ මාරු කරන හදන සක්මනේ ඉඳලා ඉදින්දා වැඩ වලට සත්‍ය පිටවීම සක්මනේදී අපි පතුල් වල හැපීම කෙරෙහි අවධානය යොමු කරන ඇවිදින්නා වගේ එදින්දා වැඩවලදී කරන්නේ අතුල්පතුල් දෙකටම අවධානය යොමු කරන එකයි වෙනස. එච්චරයි වෙනස. මොකද මේ අතුල්පතුල් දෙක තමයි අපේ මේ ස්පර්ශක. එහෙම නැත්නම් මේ ඌවල්ලගේ අඬුවාගේ මේකේ මේකේ තමයි sannivedana කරන්නේ හැම එකක්ම. අපි ලෝකේ මනින්නේ කරන්නේ ඔක්කොම මුළු ඇඟේම තියෙනවා කාය ස්පර්ශය එහෙම නැත්නම් කාය ප්‍රසාදය නමුත් මේ හැම කය පුරාම දුවන ස්නායු තුඩු ඉවර වෙන්නේ අතුල්පතුල් වල විශේෂයෙන්ම ඇඟිලි තුඩු අපි ඇඟිලි විතර කියලා කියන සිංහලෙන් ඒකෙන් තමයි අපි මොන දෙයක් හරි උෂ්ණ සිනිසිතු ලෙස ලොකු ප්‍රමාණ පොඩි ප්‍රමාණ ගොරෝසු බව සිසිල් බව ඔක්කොම අතගන්නේ දැනගන්නේ ඒ ඇඟිලි තුඩුවට ගෑවෙන එකෙන් තමයි ඒක හරීම සංවේදී ස්පර්ශක වගේක් ඉතින් අපි එදිනදා වැඩ කරනකොට බෞද්ධ සාමාන්‍ය ගොවිතැන් කරනකොට ආරෙමේ අතුල් වලට පතුල් වලට හම් වෙන ව්‍යායාම හරි සමානයි. නිසා මිනිස්සු සෞඛ්‍ය සම්පන්නයි. මේ මෑත කාලේදී කිසිම රස්සාවක නැහැ ව්‍යායාම සමබර. කවදාකවත් නැහැ අතුල් පතුල් දෙකට සමබරකම. ඒක නිසා අපි බැලුවොත් දකුණු අත දිගයි, දකුණු අත කළු පාටයි, මං අත එලි එල පාටයි කොටයි. ඒක මොකද අපි දකුණින් වැඩ කරන වැඩි. ඒ නිසා සමහරක් ඉන්නවා වමත් වැඩ කරන කට්ටිය කට්ටියගේ සංගම් තියෙනවා ලෝකේ. වමතිල්ලියන්ගේ. මොකද යුනිවර්සිටියට ගියාම ලෙක්චර් පුටුවේ දකුණු පැත්තේ ලියන තමයි පුටුව හතර තියෙන්නේ. ඉතින් අර ගොල්ලන් ගියාම ලියක් නැහැ. ඒගොල්ලන් නෙවෙයි යහ පුටුවේ තියාගෙන ලියන්නේ. මොකද ඒගොල්ලෝ වමෙන් ලියන්නේ. ඉතින් ඒගොල්ලෝ අයිතිවාසිකම් ඉල්ලන අපි හදන වාමාංශික ලියන කට්ටියට පුටුවේ වම් ඇතේ තැල්ල තියලා හදනවා. මම කියන්න හදන්නේ අපේ විකෘතිය. අපේ ජීවිතයේදී හැම වෙලාවෙම එක්කෙනෙක් දකුණ මෙහෙवला විදින කෙනෙක් නම් වම ඇදිලා යන්නේ. වම මෙහෙवला ඇවිදින කෙනාගේ දකුණ ඇදිලා යන්නේ. ඒක අපි කවදාකවත් දන්නේ නැහැ සක්මන් කරලා නැත්තම්. ඒකම අතේ නම් හොඳටම දන්නවා වම් අත දකුණු අත අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා දකුණෙන් ලියන කෙනා හොරලියමක් ලියන්න ඕන වමෙන් ලියන්න. අහුවෙන්නේ නැහැ. ඒ අත්තකුරු කවදාකවත් දකුණට සමානයි. දකුණේ ලියන කෙනා වමෙන් ලියුවොත් වෙනමම අකුරු જાතියක් වෙනවා. ඉතින් මේක අපි අත්දකින්නේ අත කැඩිච්ච දවසේ. එහෙම නැත්නම් අත්දකින්නේ. නමුත් භාවනා කරනකොට අපි බලනවා මේ දෙක මේ විදිහට විකෘතව විවිධව ගෙනිච්චොත් අන්තිම මොලේ පැති දෙකෙන් කොච්චර වෙනසක් ඇති වේද? කයේ සමබරතාවය කොච්චර වෙනසක් ඇති වෙනවද? නමුත් අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපි ලද්දාපටම එක පැත්තකට බර වෙලා දුවනවා. ඒක හදන්න යන එක නෙමෙයි මම කියන්නේ. භාවනා කරනකොට අවදිමත් වෙනවා. සක්මනේදී එක පියවරක් කරනවා අනිත් එක ඇදෙනවා. වමෙත් වැඩක් කරන්න ගියම දකුණු ඉස්සර වෙන හැටි වම පස්සට යන හැටි මේක හොඳට දකින්න පුළුවන් තමන් වැඩක් කරනකොට මේ අතුල්පතුල් වලට හම් වෙන මේ ටච් සංනිවේදනේ නමත් මං කියන්නේ අනික් ඇඟව හම් වෙන වගේදී කාය ස්පර්ශයේ කාය සංවේදී භාවය අමතක කරන්න කියලා. උගක් අඩුයි. වැඩියෙන්ම හම් වෙන අතුල්පතුල්. ඒකෙදිත් එදිනදා වැඩ කරනකොට අපිට අවුල් කටයුතු ගෙවල් දොරවල් ගන්න මේ වෙලාව ඇතුළත වැඩ ගොඩක් කරන්න වෙච්චාම සතිය පිටවන්න වෙලාවක් හම් වෙන වැඩ ඉවර කරන්න වෙනවා মালටි ටාස්ක් වැඩ කරන්න ගියාම එතකොට අපි නිදහසට කරුණක් හොයාගන්න මෙතන සතිය පිටවන්න බෑ. ඒකට එහෙම දෙන්නේ ඇත්තටම නිදහසට කාරණා දීලා තමන් තනියම විවේකීව කරන වෙලාවක සතිය පිටවීම තමයි අපි කරන්න තියෙන්නේ. ඒ නිසා සරුවචන වහන්සේ මේ ගත යුතු තේස් නිසින්නේ සුත්තේ జాగර්ති ආදි වශයෙන් වැඩ ප්‍රාසියක් ලයිස්තුගත කරලා තියෙනවා. මේක කරනකොට සිහියෙන් සම්පජන්ණය කරනවා. හිතා ගන්න බෑ කොච්චරක් අනුකම්පාවක් මෛත්‍රියක් අපි ළඟ තිබුණාද කියලා වැසිකිලි කැසිලි කරනකොට සතිය පිටවන්නේ කියනවා මොකද ඒක නිතරම තනියම කරනවා. ඒකදී බෑ කියන්න කාටවත් බෑ මොකද අනිතික හුඟා තමන්ගේ ශරීරයත් එක්ක තමන් ජීවත් වෙන වෙලාව. මල මුත්‍ර පහ වෙනවයි කියලා කියන්නේ සුද්ධිය, කැතැසිස්. සරව පිට වෙන වෙලාවක්, කෙල ටිකක් පිට වෙන වෙලාවක්, නහයෙන් කොටු ගලන වෙලාවක්, ඇයෙන් කබන ගලන වෙලාවක්. ඉතින් මේවා නතර වුණේ නැත්නම් අපස්මාන. ඒක ඒ වගේම ඒවා පිට වෙන වෙලාව ඉබේම නිවනේ ලකුණු වගේක් තියෙනවා. නිවන කියන්නේ අතහැර දෙනවා. වැසිකිලි කැසිකිලි වෙනකොට තියෙනවා. ඉතින් අපි වැසිකිලියයි ගඳ කිලියයි දෙපැත්තට දාලා තියෙනවා. වැසිකිලිය කක කරන පැත්ත, ගඳ කිලිය සුවඳ පැත්ත. බුදුජානනාතරෝ දෙකම එකයි. සතියින් ඉඳන ගඳ කිලියත් එකයි, වැසිකිලියත් එකයි. කරන වැඩේ සතියෙන් කරන එකයි තියෙන්නේ. නිසා භාවනා කරගෙන කරගෙන යනකොට එතන මේ සතිය ඉගෙන ගත්තට පස්සේ කාර්ය බහුල වුණා කියලා හෝ තන වශයෙන් සතියට කිසිම අදාළතාවයක් නැහැ පුහුණු මනසට. නොපුහුණු මනස තමයි ඒකට දැඩි සත්කාරයකකෝටි අහසුකම් ඉල්ලන්නේ. ඒක දීලා පුරුදු වෙලා අවුරුදු 2 3 4 භාවනා කරනකොට Taman අහන්න වෙනවා ප්‍රශ්නයක්. කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. ඉතින් ඒක නිසා ඒකට දැඩිසත්කාරයේ හිටපු එකනා වාට්ටුවට දැමවා වගේ තමයි සක්මන් භාවනාව. ඊට පස්සේ වාට්ටුවෙන් ටිකට් කපලා ගෙදර ගිහිල්ලා ලෙඩසුව වෙන කෙනෙක් වගේ ඒ සුදුසු ආහාර අරගෙන වැඩි පරාල්ල නැතුව ජීවත් වෙන කාලේ වගේ තමයි භාවනා ශාලාවේ භාවනා රිට්‍රීට් එකේ දිනදා වැඩ. ඉතින් ගෙදර ගියාට පස්සේ අරතරන් තත්ත්ව නැති උනත් පුළුවන් තරම් දෙකට සතිය පවත්වන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේක කොච්චර දියුණු භාවනාකාරයකට වුණත් මේ මූලික ටික කවදාකවත් අපිට කරන්න බෑ. අමතක කෙරුවොත් ආයේ එතෙන් යන්න බැරි තත්යකට එන නිසා හැමදාම පටන් ගන්නකොට හුස්ම ගන්න ආනපායනම් කරන්නේ අද ඉපදිච්ච බබේ හුස්ම ගන්න හදනවා කියලා භාවනා කරා. සක්මන් කරන කෙනා හතයි හතයි කියලා බබෙක් වැටෙන්නේ නැතුව යන හදනවා වගේ තමයි සක්මන් භාවනාව. එදිනෙදා වැඩ කරනකොට නැවතිල්ල වැඩ කරන එක සත්‍ය අවදි කරන්න උගාක් උදව් වෙනවා. Tamanne මේ හිතන්නේ ඇයි මම මේ නැවතිලි වැඩ කරන්නේ කියලා. ඒකෝට දන්නවා මේ සත්‍ය අවදි කරනවා. ඒ වගේම අදිෂ්ඨාන කරන්න කියනවා අර කලබල නැති Taman වැඩ කරන වෙලාව වැසිකිලි වගේ කරනකොට මට හැමදාම වැසිකිලියට යනකොට සතිය පිහිටාවා කියලා අදිෂ්ඨාන කරන්න කියනවා. ඊට පස්සේ ඒ මොනම කටයුත්ත කරා. බලම්පියන් හේතුවත් දෙත්ත පෙරතක් හේතුවත් වරක් කරුවත් මේ වගේ තැනක ඇවිද්දා හැල හැපිලි කරන්නේ. අනවශ්‍ය ශබ්ද කරන්න එපා. හැම කරන හැම ශබ්දයකටම අහුම්කම් දෙන්න. හොඳට බලන්න තමන්ගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න ගිය ගමන් ඉබේම සතිය ගෙතෙනවා. අපි ඔය දඩබඩ ගාලා වැඩ කරනවායි කියලා කියන්නේ හැඟුම් මොද හැරලා තියෙන්නේ නැත්නම් කවුරුත් එක්ක තියෙන තරහක් නැත්නම් අලමුට්ටිත් එක්ක තියෙන තරහක්. එතකොට ඒක හොඳටම පේනවා අසතිමත් ගත බලන කෙනාගේ දිට ඇවිසෙනවා. මම හොඳට දැකලා තියෙනවා මේ මම සමහර වෙලාවට වැඩ වැඩි වෙච්චාම බොහොම වේගෙන් අර හේතු මෙහෙට දුර කුටියෙන් එළියට එනකොටම ඉස්සරහ මෙදුලේ කවුරු හරි ඊවර දාපු යෝගාවචර නැවතිල යනකොට මට ඒක පාරටම self conscious වෙනවා මේ මොකද කරන්නේ මේ කොහෙද යන්නේ අර මිනිස්සයා කොච්චර විවේකීව ගමන කරනවද දැන් මම ඉන්නේ කොහෙද ඉතින් ඒ මිනිස්සයයි මට කර්මස්ථානචාරය මේ මිනිස්සයල තියෙන මාව කර්මස්ථානචාරය කරගන්න ඉතින් මාව දැක්කනම් එහෙම හිත වට ගන්න ඒ තරම් වේගයක මම ඉන්නේ. මොකද අර නැවතිලි මනුෂයා කරනවා දකින්නකොට ඒක පාට කන්නඩියක් ඉස්සරහට ගියා වගේ අසත්‍යමත් එක්කනට සත්‍ය එළවන ගතියක්. ඒ නිසා තමන් නිස්සද්දව තමන්ගේ සද්දවලට අහුම්කම් දීලා කටයුතු කරන එක තමන්ට සත්‍යයට උදව් වෙනවා. වගේම මේ නන්‍යගමිකෙකුට පවා මේ මේ මට මතක නැහැ ආම්ලෝගේ නම මොකද්ද කියලා මම කියන්නේ මේ බොහොම ප්‍රසිද්ධ ආන්දුකේ ධර්මාචාර්ය මහානායක ආන්දු කෙනෙක්. ඉතින් මර්දානේ ස්ටේෂන් එක ඉස්සරහා බිම් බලාගෙන සෙනඟ හොෝ ගාලා ඇවිදින වෙලාවක බිම් බලාගෙන යනවා. තමිමුදලාලි කෙනෙක් ඉඳක බක්කිය ඉඳගෙන ඉඳලා එපා වෙලා එළියට ඇවිල්ලා බක්කිය කොල්ලෙකුට බාරලා අතපය දිග ඇදික ඉනකොට දැක්කලු හාමුදුරුවෝ යනවා මේ සෙනඟ මැද බිම් බලාගෙන. ඊටසේ මම බෞද්ධ මිනිස්සු කතා කරගොල්ලෝ මිනිස්සු මොන මොන දර හාමුදුරුවෝ මොකද දසනීපයක් තියෙනවා. කිසි කෙනෙක් බලන්නේ නැහැ. ඊළ පොඩ්ඩක් බලපන් කියලා. මේ බෞද්ධ මිනිස්සු බැලලා කියවල කවුද කියලා. ආ මේ අපේ තලලේ ධම්මන සාම්සෝ මොකක්වත් අසනීපෙන්නේ කියලා. ඉතින් මොකද එහෙම ඇවිදින්නේ කියලා. ඉතින් එහෙම තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන හිත පරිසම් කරන් කියලා තම්බයකල් සාදු සාදු සාදු. මේ මනසට හැඟීමක් නැහැ මේ මොකද වෙන්නේ කියලා ඉස්සර හිතුවේ මේ මිනිස්සු ලෙඩක් නැත්තම් රඟපානවා කියලා. ඒත් මෙහෙම තමයි මේ කලබල ලෝකයේ හිත පවත්තන්නේ කියනකොට ඒ සාදු කියන එක තම්බිලා ගාව නැහැ. නැත්නම් ඒකට සාදු කියනවා. එනිසා ඒ සංසුන් ඉරියවේ ඉන්නකොට ඉබේම අනික් ගොල්ලොන්ගේ නිකන් සංසුන් වෙන ගතියක් එනවා. Taman ඇවිහිලා කලබල කරොත් කලබලම කරන්න ඕන හිත ඇවිස්සුණා. ඒකෙන් පිටත් වෙන ভাইබ්‍රේෂන්ස් වලින් කරන්නේම අනිකොල්ල උසපනවා. ඇවිස්සෙනවා. ඒ ඔක්කොම වැඩ කරන්නේ එකම ভাইබ්‍රේෂන්ස් වල යන්නේ. ඒ නිසා පුදුුවන් තරම් මේ දිනදා ජීවිතයේ සතිය පිළිරනකොට නැවතිල්ලේ Tamanගේ නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙමින් අදිස්ථාන පූර්වක කටයුතු කරන්න පටන් ගත්තාම අවස්ථාව. ඊට ප්‍රස්තාව ගොඩාක් හම් වෙනවා. මේ සතිය ජීවිතයට වැඩි මට්ටමකට ගන්න.